අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කවුරුත් දන්න පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කර ඉල්ලා සිටමු කුමුදුණීගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න 11ක් තියෙනවා භාවනාවට සම්බන්ධ ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මා පරයන්කේ වාඩි වී හුස්ම ගැන බලා සිටීමේදී බොහෝ වේලාවක් හිත පිටත අරමුණු ගන්නේය. යලි හුස්ම වෙනදා මෙතද යලි වෙන අරමුණු ලෙසද වරින් වර ගොස් කෙසේ හෝ හුස්ම දෙසම බලා සිටිනවා යයි දැඩි අදිෂ්ඨානයක් කරගතිමි. මා පරයන්කේ වාඩි වී හුස්ම ගැන බලා සිටීමේදී බොහෝ වේලාවක් හිත පිටත අරමුණු ගන්නේය. යලි හුස්ම වෙතද යලි වෙන අරමුණු ලෙසද වරින් වර ගොස් කෙසේ හෝ හුස්ම දෙස්ම බලා සිටිනවා යයි දැඩි අදිෂ්ඨානයක් කරගතිමි. හුස්ම දීර්ඝ වී ඊතා වේගයෙන් එකම තැන ගැහෙන ගතියක් බොහෝ වේලාවක් දැනිනි. දැන් හිත වෙනත් අරමුණු කරා යන්නේ නැත. වරක ආශ්වාස නොදිනී ප්‍රශ්වාස පමණක් වන බව දැනිනි. එය මා ප්‍රශ්වාස ලෙසම මෙනෙහි කළෙමි. හිත වඩාත් තැන්පත් විය. ක්‍රමයෙන් හිත වඩාත් සැහැල්ලු වන්නට විය. දීර්ඝ හුස්ම ඉන්පසු එකම තැන හුස්ම ගැහෙන ගතිය ප්‍රාශ්වාස පමණක් පිළිවෙලින් යලිත් සිදුවිය. ඒවා එලෙසින් මෙනෙහි කළෙමි. වරක් අසල සිටියෙකුගේ වචනයකට හිත ගියද යලි එක්වරක් හෝ හිත පිටතට නොයවන බව දැඩි අදිෂ්ඨානයක් කර යලි හුස්ම බැලීමි. හුස්ම එකතැන ගැහෙන අතර එය ආශ්වාස ප්‍රශ්වාස ලෙස සිතාගත නොහැක. රන්වන් වැනි ආලෝකයක් නලල හිස ආශ්‍රිතව පැතිරී ගිය පැතිරී එය ක්‍රමයෙන් දැඩි වී මුළු හිස වටාම එය පැතිරී ඒ මැදින් මාගේ හිස ඇදී යන්නක් මෙන් දැනිණ. එය මා මෙතෙක් අත් නොවිඳි අපූර්ව අතිශයින් සැහැල්ලු වූත් ප්‍රීතිදායක වූත් අත්දැකීමකි. හුස්ම මේ වන විට සියුම් ආකාරයෙන් ඉහළ පහළ ගමන් කරයි. මේ අයුරින් බොහෝ වේලාවක් සිටිය හැකි බැව් පසක් උනි. එහෙත් කාලය ඊට හරස් විය. පරයන්කෙන් නැගිටින්නට විය. ඉන්පසුවද බොහෝ වේලාවක් හිත හිතද ගතද පෙර කවදාවත් අත් නොවිඳි ලෙස සැහැල්ලු වාගේම තදබල සතිමත් බවක් දිගටම පැවතිනි. මුළු හිස ආශ්‍රිතවම මහා සැහැල්ලු ගතියක් පැය එකහමාරක් පමණ යන තෙක්ම පැවතිනි. ඔබ වහන්සේට උතුම් නිවනම අත් වේවා. මේකේදී අර දෙපැත්තක තියෙන දෙකක් අවුලව ගන්නවයි කියලා එක එකිනෙක අතර සම්බන්ධ කරගන්නවා කියන එක අමුතුම කලාවක් ඒක. අරමුණක් මෙහි හිත මෙහි ඒ දාන දාන සැරේ වදි අරමුණට වදින්නේ පිට යනවා. වැදිලත් පිට යනවා හරියට L එකට විදි තියන්න පුරුදු කරන කෙනෙක් වගේ. ටාගට් ෂූටින් එහෙම නැත්නම් ඊතලයෙන් විදින්න හදන කෙනෙක්. ඒක අපිට ගත්ත ගමන් ඊතලේ විදින්න බෑනේ. L එකට යන්නේ නැහැ. ඒ නිසා අපි කොයි වෙලාවෙද ඊතලේ ඒ ලෑල්ලේ ඇවිලෙන්නේ. ඒක අමුතුම දෙයක්. අපි කරගෙන කරගෙන යනකොට වෙලාවක හරියට නිකන් රේසොට්ටු දාන්න අශ්‍යදී වැඩ කරා වගේ. ඉතින් ඒක සම්පූර්ණ පොට්ට chance එකක්. සම්පූර්ණ අහම්බයක්. ඉතින් එතකන් අර ගහ ගහ ඉන්න එක හරි වෙහෙස කරයි. ඒ කවුරක්වත් නැහැ කියන්නේ. ඒ නිසා ආරම්භයේ යෝග ජීවිතයේ ආරම්භයේ ඉතාමත්ම වෙහෙස කරයි. හරියන්නේ නැති වැඩක් කර කර ඉන්නවා ඒ. ඉල්ලෙවිල එක දවසක හරියනවා. නොසිතූ වෙලාවක නොසිතූ ප්‍රමාණය නොසිතූ තැනකදී හරියනවා. හරි ගියාට පස්සේ අර මෙතෙක් කල් පොර කාපු ඔක්කොටම හරියන්න විශාල පහසුවක්, විශාල අත්දැකීමක් ලැබෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙ හිතනවා අයියෝ දැන් නම් හරි කියලා. ඒත් නෑ අනිත් දවස් ගියාම ආයෙ වර්ධි. ඉතින් ඒ වගේ ඒ කටයුත්තක් ප්‍රතිඵල විශ්වාස කරන්න බැරි කටයුත්තක් අතනෑර දිගට කරනකොට මේ මනුස්සයා එල්ල කරන්න ආනපානි තමයි. එල්ල කරන්න සතිය සමාධිය තමයි. නැතික නොලැබෙන බව දන්නවා. බොහෝ විට නොලැබෙන බව දන්නවා. ඒත් නිතිපතා දේව රාජක දේවකාරිකට වැඩිය රාජකාරිකට වැඩිය මේක කරන කෙනා දිගට කරන කෙනා දැකපුවාම දෙවියොත් වඳිනවලු බ්‍රහ්මියොත් වඳිනවලු මේ වගේ මිනිස්සෙක් මිච්ඡර ලෝකේ ලාභේ සත්කාර වලට දඟලද්දී කිසිම ලාභයක් නැති සත්කාරයක් නැති එල්ලයක් නැති දෙයකට උත්සාහ කරනවා කියන්නේ. ඒක තමයි දෙයියෝ අඹලා ගන්න පුළුවන් ක්‍රමය. බ්‍රහ්මයා අඹලා ගන්න පුළුවන් ක්‍රමේ නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම්පිනිසාය ජහයති. ඒ උත්තර පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මෙයා භාවනා කරන්නේ මොකටද කියලා දන්නේ නැහැ. ආනපනේ හම්බුණත් භාවනා කරනවා ඒකත් භාවනා කරනවා. එලියක් හම්බෙලා බුදුරැස් විසත් භාවනා කරනවා හිත පිට ගියත් භාවනා කරනවා. මොකාටවත් අල්ලන්න බෑ. ඒ එල්ලෙකට වැඩ කරන මිනිසයා මහා බය ආදු මිනිසෙක්. මහා නෝන්ජලේ. මහා කිසිම දියුණු මනසක් නැති මිනිසෙක්. නියම මිනිසයා එන ඕන දෙයකට ලෑස්ති. ඒ කිසිම තැනක ආවල් දෙයට මම යන්න හදන්නේ මොකක් එහෙමව තියෙනවා. තියුණට එකව කක්කත් ගණන් ගන්න. ඒ නිසා මම හරිය වෙලාවට හිතෙනවා බුදු වෙන්න පාරමිතා පුරන මහෞත්මයන් වහන්සේ නමක් කොච්චර මේවා උත්සාහ කරලා කරලා කරලා කරලාද මේක ලැබලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා ගිය ගමන් හරියන්න ඕනේ. හරියන්නේ නැහැ. ඒ අහුලව ගන්නවා කියන එක සම්බන්ධ කරගන්නවයි කියන එක පුදුමාකාර දෙයක්. කෙරුවට පස්සේ සරද්දයක් දැඟලුවට පස්සේ මේක සඳහා හරියන ක්‍රමසහවිදි තේරුම් ගන්න. ඒක බෑ භාවනාවේ තාම හෝඩිපන්තිටවත් ගිහිල්ලා නැහැ. මේ අරමුණට හිත දානවයි කියන එක. දැම්මට පස්සේ අන්න ආනාපාන කියන්නේ කැටි කැටි යන එක. ඒකට අපි දැක්ක ආනාපානේ නැහැ. ඒකට පේන්නේ ආස්වාසේ විතරයි. එක පේන්නේ ප්‍රස්වාසේ විතරයි. දැන් මේක ආනාපානද කියලා හොයන්න බෑ. එල්ල කෙරුවේ ආනාපානෙ. ගියාට පස්සේ බලනකොට මොනම ලකුණක්වත් නැහැ. එහෙම කරගෙන ඉනොට මෙහෙන් બોලේ උතුම සාන්තියක් බුදුම නිදහසක් ලැබෙනවා. ඒ නිදහසයි අර හිත පිට ගිය එකයි දෙකම එකයි. දෙකෙන්ම වෙන්නේ සතිය කැඩෙන දෙකෙන්ම වෙන්නේ සතිය කැඩෙන හිත පිට ගිය සතිය කැඩනවා. හරි ගිහිල්ලා රැස්වීදෙන ගිය සතිය කැඩනවා. දෙකටම වැඩිය සැලෙන්නේ නැතුව ඔය කවුරු උලිහිලි පෑවත් මොන කෝණ නැටුම් කිලිකවට සිනාදා සත්‍ය දිගට ගෙනියන්න මොන තරමක නිවන කියන්නේ මොකද්ද කියන එක අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳ මොන තරම් අවබෝධයක් ඕනද කියලා හිතන්නේ. දැන් මේ ලියුම කියනකොට ඕන කෙනෙකුට හිතනවා මේ කොච්චර හොඳ ඉවර වෙනකොට මේ ආලෝක ලැබිලා පහසු වෙලා සහැල්ලු. නමුත් ඒක දිගේ ගියා කියන්නේ අර මූලිකව පැවතිච්ච සතිය කැඩෙන්නත් හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. හරියට පටන් ගන්න වෙලාවේදී අරමුණට හිත නොගියීම නිසා වගේ කනගාටු වුණා වගේ මේකේ සතුට සතිය කඩන එකක් වෙන්න පුළුවන්. ওই දෙකම තියාගෙන නිත්‍යපතා භාවනා කරා. කරනකොට තේරෙන්නේ මෙහෙට යනවා එක පාරක් මෙහෙට යනවා එක පාරක් දැන් ගිහිල්ලා තියෙනවානේ. යනකොට එකටවත් අහුවෙන්නේ නැතුව තමන් මැදමාවතේ හරියට කඹේ ඇවිදින කෙනෙක් වගේ යනවා කියන එක මේ ලෝකේ කිසිම විද්‍යායතනයක කිසිම පන්ති කාමරයක කිසිම තැනක උගන්වනවා මම තාම දැකලා නැහැ. තාම දැකලා නැහැ. ඔක්කොම උගන්වන්නේ අර ඒක අර පැත්තට බලයි කො මේ පැත්තට බලන ඉතින් මේකට යනවා මේකට වෛර කරනවා මේකට යනවා මේකට වෛර කරනවා ඔය එකක්වත් අපිට අයිති නෑ ඔය කරන කෝලං උලිහිලි පෑම්තියෙදි පුළුවන් තරම් නීතිපතා භාවනා කරන්න. එතකොට Taman තේරෙයි අන්ත දෙකට යන්නේ නැතුව හිත තාම වැනෙනවා. හැබැයි මැද හරිය වගේ තමයි වැනෙන්නේ. එච්චරම පිට යන්නෙත් නැහැ. එච්චරම සතුටක් එන්නෙත් නැහැ. දිගට දිගට ඉස්සරහට යනකොට යන. ඒක මම මේ හිත තත්ත්වගත කරන්න කියන දෙයක් නෙවෙයි. මේ තියේදී දිගට කරන්න. එතකොට ඔය යටිපහුවෙච්ච අත්දැකීම ඉස්සරහට Tamanගෙම ගුරුවරයෙක් එහෙම නැත්නම් Tamanට උපදේශකයක් උපදේශනයක් වඩපත් වෙනවා. දිගට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව හුස්ම රැල්ල දීර්ඝ වන කෙටි වෙන බව මනාව පැහැදිලිය. වරක ටික වේලාවක් නාස්පුඩුවෙන් පමණක් හුස්ම ගන්නාසේ දැනිනි. එයද දීර්ඝ හුස්ම කෙටි හුස්ම ඉතා සියුම් හුස්ම හුස්ම දැනෙන නොදැනෙන මට්ටමට ආදී ලෙස හුස්ම රැල්ලේ නොඑක් ආකාරයක් දැනිනි. මද වේලාවකින් නලල ආශ්‍රිතව සියුම් ආලෝකයක් සමග මහා සැහැල්ලු තත්වයක් පැවතිනි. ඒත් මා මූල කර්මස්ථානයේ එනම් හුස්ම මෙනෙහි කළෙමි. නැවතත් හුස්ම නාස්පුඩු දෙකෙන්ම ගන්නවා දැනිනි. වරින් වර සියුම් ආලෝක සමග හිස ආශ්‍රිතව ඇතිවන මහා සැහැළු තත්ත්වය පවතී. ඒ අතර හුස්ම දීර්ඝ කෙටි සියුම් වේගවත් අවස්ථා වැටහි. බොහෝ වේලාවකින් දකුණු නාසයෙන් පමණක් හුස්ම ගන්වාසේ දැනුනි. එසේම ඒ සමගම හුස්ම රැලි වල දීර්ඝ කෙටි ආදී විවිධ අවස්ථා මනාව වැටහි. මේ අතර හිස ආශ්‍රිත මහා සෑහළු තත්වයක්ද වරින් වර ඇති වී නැති වී නොබෝ වේලාවකින් හුස්ම රැල්ල ඊ타මත්ව සියුන් වී නළල හිස ආශිතව රන්වන් රැස් දහරාවක් වැනි දෙයක් පැතිරී ගත සිට වඩාත් කිසිදා නොදෙනුණු ලෙස සංසුන් වූ අතර පෙර කිසිදාක නොදෙනුණු මහා සැහැල්ලු තත්වයක් දිගටම පැවතිනි. මූල කර්මස්ථානයේ අමතක නොකෙලෙමි. හුස්ම ඊතා සියුම් අයුරින් අයුරින් ඉහළ පහළ ගමන් ගන්නවා වැටහිනි. භාවනාව භාවනාව පැය පසු වී බොහෝ වේලාවක් ගත වූ හේයින් දැස් අර ඇර සක්මන් කළෙමි. වෙන කවරදාටවත් නොමැති ලෙස වම දකුණ මෙනෙහි වේ. ගත සිත තීව්‍ර ලෙස තැන්පත් වී ඇත. දොර ඇරීම, වැසීම, යමක් ගැටීම ආදී කරන සියලුම ක්‍රියාවන් දැන් ඊටා සතිමත් ලෙසත් සිදුවේ. අද දින උදේ පරයන්ක භාවනාවෙන් පසු මාගේ සතිය ධාරාවක් ලෙසින් ඒකා ඒකාකාරයෙන් පවතී. දැන් සක්මන් කරන විටද ඉඳගෙන සිටන විටද හුස්ම ඉහළ පහළ යනවා මනාව වැටහි. එහෙත් සක්මන් කරන විට වම දකුණ ගැන මෙනෙහි කරමි. පරයන්ක භාවනාවේ මුල් කාලයේ ඉඳ හිට සිටිවිලි අවසන් කරන විට ඊටමත් අවමව ඇති සිටිවිලි නොවන තරම්ය. අවමව ඇත. සිටිවිලි නොවන තරම්ය. තෙරුවන් සරණයි. ඔය මේ විදියට යනකොට ඒකේ සාමාන්‍ය උත්සාහයක් තියෙනවා ටිකට බලන යනකොට ආනාපානයේ ආකාර වෙනස් වීම දිහා බලන්න. ඒක තමයි ඇත්තට භාවනාවේ තේමාව වෙන්න ඕනේ. ඒ ඔක්කොම කලබල කංකටොළකයේදී අරමුණ අරමුණට වරින් වර පැමිණීමෙන් අරමුණ දැක්ගෙන යන්න පුළුවන් නම් ඒක අපිට වැටහෙන්නේ අරමුණ වෙනස් වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්න ඉස්සර අරමුණ අනිත්‍ය වෙන් කළ දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඒක වෙනස් වෙන හැටි පේනවා. එතකොට එහෙන් සද්ද එනවා, වේදන එනවා, හිතවිලි එනවා. නැත්නම් ලොකු විවේකයකුත් එනවා. ඒත් අර අරමුණත් එක්ක සම්බන්ධතාවය වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වෙනකොට ඒක තේරෙන්නේ අරමුණේ වෙනස් වීම, විපරිණාමය, වෙනස් දෙයක් වඩපත් වීම දිහා විස්තර කරන්න පුළුවන් ගතියක් එනවා. මේක එන්න එන්න බාහිරින් එන කරදරවල කං කටොල්ල අඩු වෙන්න පටන් ගන්නවා. නපුර අඩු වෙන්න පටන් ගන්නවා. අරමුණට හිත සමීප වෙලා নিমগ্ন වෙලා බැහැ ගන්න බැහැ ගන්න පිට එන ගැහුවත් මොකක්වත් දැනෙන්නේ නැහැ. අරමුණ මතු පිටින් ඇසුරු කරනකොට පිට තියෙන ඒව කැස්සකින් බිස්සයි දොර වහන එකයි ඔක්කොම තේරෙනවා. ඒ නිසා අරමුණට ඇතුළට යන්න. අරමුණට කිඳා බහින්න. කිඳා බැසට පස්සේ මොනම දෙයක්වත් මේ ලෝකේ මොනවා සිද්ධ වුණත් නිකන් හරියට ඉඳුරංගෙන් ඈත් වුණා වගේ දෙයක් වෙනවා. ඉතින් ඒ ඕනම තැනක හිත පවතින්න පුළුවන්. තාමත්ම ගැඹුරේ පවතින්න පුළුවන්. මධ්‍යස්ත වෙනකොට පිට දේවල් දැනෙනවා ගණන් නොගෙන ඉන්න පුළුවන්. නැත්තම් පිට දේවල් එක පැටලීගෙන ගණන් ගණගෙන ඉන්න පුළුවන්. ඔය තුනටම මානවයාට අවශ්‍යතාව හැකියාවල් තියෙනවා. සම්පත්‍ති කර අවස්ථාවල් තියෙනවා. අපි කැමති අර ඇවිලිලා ගත කරන එක තමයි. පටලවාගෙන අරකයි මේකයි කතන්දර ගොතාගෙන. ඕනේ නම් මේ ගීගී අතල දාලා ආවා වගේ කරදර ගැන ගණන් නොගෙන ඉන්න පුළුවන්. එතකොට බෑ අරමුණු පිහිට කරන අරමුණත් එක්ක ඇසුරු කරන. තවත් අරමුණට ලං වෙලා සමීප වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා බැලුවොත් අර කංකරතු කතර කනකට එන්නේ නැහැ. ඒකකට පේනවා භාවිත මනසකට පුළුවන් යුද පිටියේදී කැමැතිනම් බංකරයක් ඇතුළටලා ඉන්න පුළුවන්. බෝම්බත් ගහනවා, බුණ්ඩත් ගහනවා, මිසයිලෙත් ගහනවා කමෙන්ඩ් වන්න පුළුවන් බංකරය ඇතුළේ. මේ බංකරේ ඉනෝඩ යුද්ධ වෙන්නේ නැහැ. හිටපු ගමන් එළියට එන්න ගහන්න ඕනේ හතුරටත් ගහන්න. බැරි වුණාම ඇවිල්ලා බංකරෙත් තියෙනවා. අන්න වගේ ක්‍රියාශක්තියකුත් අවශ්‍යයි. ඒ ක්‍රියාශක්තියට බලය එන්නේ මට ඕන වෙලාවට බංකරේට යන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවනම් එයා දන්නවා එළියට ගිහලා පොඩ්ඩක් ෆයිට් කරලා එන්න පුළුවන් කියලා. ඉතින් ඒ ටික දන්නේ නැතුව මැරෙන්න ගියොත් උත්සාහ කරන්නේ නැතුව මැරෙන්න ගියොත් මොකද්ද අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය කරපු දෙය? මොකද්ද කියලා අහන බුදුරජාන්සේ බල්ලෙක් හරකෙක් එක්ක අපේ ජීවිතය ඇති වෙනස. ඒ නිසා මේක උත්සාහ කරන්න වැරදුනත් යුද බිමේ හරි ගියත් යුද බිමේ ඒ නිසා හිතේ විවේකයක් මේ පැත්තෙන් තියෙනවා කරදරත් මේ පැත්තෙන් තියෙනවා ඔය දෙකම අතරමැද කොච්චරක් මූල කර්මත්තානේ ඇසුරු කරන්න පුළුවන්ද? ඒතර මූල කර්මත්තා වෙනස් වෙන හැටි. නිකන් නිකන් බලනිනව නෙවෙයි. ඒකේ දිගට දිගට බලන්න මොකද වෙන්නේ කියලා මේක පොඩි ප්‍රයත්නයක් තියෙනවා. අන්න ඒක තව තවත් ලෑස්ති වෙලා ගිහිල්ලා වාර්තා කරන්න. ඒකට තමයි අතිරේක ලාභයක් විදිහට බාහිරින් එන දේවල් නපුර නැතිවීම දැක් ගන්න පුළුවන් වෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. මම සක්මන් භාවනාව සඳහා වැලි මළුවට ගොස් ටිකක් වේගයෙන් දෙතුන් පාරක් ඇවිද්දෙමි. පසුව දකුණ වම වශයෙන් සක්මන් කිරීමට පටන් ගත්තෙමි. වම් කකුල ඔසවන විට දකුණු කකුල තදින් පොළවේ ස්පර්ශ වන අතර ප්‍රථමයෙන් වම් කකුලේ විලුඹත් ඔසවන විට එම කකුලේ ඇඟිලි පොළවට තදින් ස්පර්ශ වන බව මුලින් තේරුම් ගතිමි. අනතුරුව වැලිවල සීතල ගතිය, පොළවේ තද ගතිය, ගල් අසුවන විට කකුලට වැඩියෙන් දැනීම ඇතිවිය. මේ දෙස මෙනෙහි කර පැය භාගයක් විතර සක්මන් කරන අතර බාහිර සිටිවිලිද සිතට නැගිනු නමුත් එය මධ්‍ය මැඩ පවත්වාගෙන සතියෙන් විනාඩි 45ක් විතර සක්මන් කිරීමට හැකිවිය. මේ ගැන ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව ලැබේවා. තෙරුවන් සරණයි. පරයන්ක භාවනා. එතකොට මේ අරමුණේ පවත්තගෙන යන්න පුළුවන් නම් අරමුණේ විස්තර බලලා තිබුණොත් තමයි ප්‍රකාශ කරන්න පුළුවන්. අරමුණේ ඉන්න පුළුවන් වැඩි වෙලා. ඉතින් එහෙමනම් මොකද්ද අරමුණ අත්විඳිනකොට අරමුණට මූණට මූණ දාගෙන ඉන්නකොට මොනවද වැටහුනේ? මොනවද දැනුනේ කියලා කිව්වේ නැත්නම් අපි මේ වෙළඳපොළ හම්බෙච්ච වෙලාවේ වෙළඳාම කරගත්තේ නැති කෙනෙක් වගේ වෙළඳපොළ සාරකයි කික්කේ ඉන්නවා. මොකද මේ වෙලාවේදී පේන දේ වැටහෙන දේ ධර්ම ඕජාව ධර්ම රසය වාර්තාවට දැම්මේ නැත්නම් මට විඳින්න ඉඩ තියෙනවා වාර්තාවට දැම්මේ නැත්නම් ඒත් කිසිම ආනිසංශයක් ලැබෙන්නේ ඒසික විඳින්න, අත්විඳින්න, අත්දකින්න, ඒක වාර්තාකරනද ඒක තමයි අපි මේ දිගට භාවනා කරන ලැබෙන ලාභේ. නමුත් ලාභේ ලබා ගන්න, උපයා ගන්න දැනගන්න. මේකේ වාර්තාවේ නෑ ඒ තොරතුරු. පරයන්ක භාවනාව. මුලින් පරයන්ක භාවනාවට ඉඳගෙන ඉරියව් පරීක්ෂා කර මා මෙතන ඉඳගෙන ඇති බව ඉඳගෙන ආනාපාන සතියට සිත යොමු කෙලෙමි. ඉඳගෙන ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලන අතර වේගෙන් එය වැටහුණි. පසුව ටිකින් ටික වේගය අඩු වී දකුණු නාස්පුඩුවට ආශ්වාසය හා ප්‍රශ්වාසය සීමා විය. මේ දෙස බලා සිටින විට දකුණු අතේ මස් අතේ මස් මාපට ඇඟිල්ල ළඟ මස් පිඩු කම්පණය විය. පිටට සීතල වතුර වැටෙන්නාක් මෙන් දැනුනි. එසේ ඌද මූල කර්මස්ථානයේ දෙස බලා සිටින අතර ශරීරය පැද්දෙන්නට පටන් ගෙනුනි. අනතුරුව මා කෙසේ කොහේද කියා නොදෙන අඳුරු තැනකට යොමු විය. එවිට මට නිින්ද ගොස් කියා සිටුනමුත් නින්දක් ගොස් නැත. නැවත මූල කර්මස්ථානයට සිත යොමු විය. මෙසේ දෙතුන් වරක් සිදුවිය. මේට ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබේවයි ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා. මේකේ මගට යනකම් අරමුණ විසිර වේගෙන යනවා. ඊට පස්සේ එක පාට නිකන් නින්දට ගියා වගේ අඳුරු තැනකට ගියා වගේ වැටෙනවා. ඒකට කමන්නේ නමුත් ඒ වෙනකොට අඳුරු තැනට යනකොට නොදැන්න තැනට යනකොට අරමුණ පේන තෙක් මානේද දැනෙනවද නැද්ද කියන එකට නැවත නැවතත් අරමුණත් එක්ක ඇසුර පවත්වන්න දන්නේ නැත්නම් සැකයක් එනවා. වික්ෂිප්ත භාවයක් එනවා. ඒ නිසා අරමුණෙන් ගන්න ලාභයක් තමයි එහෙම මේ බවට යාගෙන එනකොට අඳුර තැනට යාගෙන එනකොට නිදිමත බවට යාගෙන එනකොට තමයි බලමින් හිට මූල කර්මස්ථානයේට ඇසුර සම්බන්ධතාවය පරීක්ෂා කරන්න. පරීක්ෂා කරනකොට තමයි තේරෙන්නේ මූල කර්මස්ථානට ඇසුර තියෙනවනම් සැකයක් ඉන්නේ මූල කර්මස්ථානයේ ඇසුර නැති වුණොත් සැකේනවා. ඉතින් සැකේ ආවට පස්සේ ඒ යෝගාවචරයට අර ඉදිරි ගැම්ම නැති මේ වෙලාවේදී මේ අඳුර තැනකට ය아가ගෙන යනවා නිදිමත වගේක් ඒගෙනින් අපි කිර අරමුණක් මොන විදිහින් හරි සම්බන්ධය පවතිනවා කියලා. මේකට ඒ වෙලාවේ පැහැදිලිවම ඉඳගෙන ඉන්න ඉරියව්වෙත් ඍජු බලපෑමක් තියෙනවා. එහෙම එනකොට ඉරියව්ව සකස් කරගන්න ඒ සකස් කරගත්තොත් නොදන්න පැත්තට යනවා හදිසිය වෙන්නේ ක්‍රමයෙන් තමයි වෙන්නේ. ඒ නිසා ඒ ඉරියව්ව සමබර කිරීමයි ඒක ඒකම මූල කර්මස්ථානේ වෙන්න පුළුවන්. ඒ දේ පාවිච්චි කරගන්න බැරි වුණොත් අපි නිකන් කරකොල තේරෙවගේ ගිහිල්ලා දානවා කබරේ පොළොව ගැහුවා වගේ. මොක කවදාකවත් එහෙම දෙයක් එකවර වෙන්නේ නැහැ. ඒ නිසා ඒක වෙන්නේ ටික ටික. අන්න ඒ වගේ හොල්මන් ලකුණු පහළ වෙගෙන එනකොට නොදන්න දේවල් පහළ වෙගෙන එනකොට මූල කර්මස්ථානයේ හිත දාන්න. බැරි නම් ඉන්න ඉරියව්වට හිත දාන්න. දාපු ගමන් Tamanට තේරෙයි. ඒ දෙක තමයි අපිට සරණට පිටට තියෙන්නේ සැකහැර ගැනීම සඳහා. ඒ නිසා මේ විදිහට නිසක භාවයේ සඳහා සූදානම් වෙලා යන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව. විලුඹ මාපට ඇඟිල්ල මාහට ඇඟිල්ල මාපට ඇඟිල්ලේ පහළ කොටස් තදව බරව දැනේ. ආයෙත් කියවන්න. විලුඹ මාපට ඇඟිල්ල මාපට ඇඟිල්ලේ පහළ කොටස තදව බරව දැනේ. බරට දැනේ. අනිත් ඇඟිලි පොළවේ ලාවට ගෑවේ. පොළවට තබන විටදී විලුඹද දෙවනුව ඇඟිලිවල යටද යට කොටසද අවසානයේ ඇඟිලි වලත් ඉහළ ඉහළට එසවේ. මාපට ඇඟිල්ල අවසානයේට එවන අවසානයේට එවන අතර lessලා යනවා වාගේ දැනේ. ආනාපාන සතිය. නාසය අගට සිත තබා ගැනීමට අපහසුය. සිතබිලි වලට ගිය බව දනි. මම හැම දෙයක් දන්න දෙයක් දන්නා උපදෙස් දෙන කෙනෙක් වාගේ හැඟීමක් ඇති අවසානය වේදනාව පමණක් දැනේ. වේදනා බලාගෙන පෑ එකක් එකහමාරක් අතර කාලයක් බලා සිටිය හැක. පිච්චෙන බව කකුල් ලිහිල් වීමද තදවීමද දැනේ. වතුර ගලාගෙන යන බව දැනේ. සක්මන් භාවනාවේ සක්මන ආනාපාන සති භාවනාවේ දියුණුව සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට උපන් පතන්නා බෝධියකින් නිවන් අවබෝධ වේවා. මේකදී වේදනාව නම් ගොඩක් දැනෙන්නේ ආනාපානේ අග පේන්නේ නැහැ නාසිකාග්‍රේ පේන්නේ ඒ කන කන්දොස් ක්‍රියා වාක්‍ය ලියන්න එපා මොකටද කවුද කිව්වේ නාසිකාග්‍ර බලන්න කියලා කවුද කිව්වේ ආනාපානේ බලන්න කියලා පේන්නේ වේදනාව නම් වේදනාව ගැන විතරක් ලියන්න නැති වෙච්ච දේවල් බැරි වෙච්ච දේවලින් අඩු ගානේ වාක්‍ය නැත්තම් ඒ ලිපිය පටන් ගන්න එපා මුස්පේන්තුයි මුස්පේන්තුයි දැනිච්ච තැන ඉඳලා පටන් අරගන්න දැන්නේ දේනේ කියන්නේ කියන්නේ මට අරක පිහුණු නැහැ මේක පිහුණු නැහැ කියලා කියන්නේ ගියාම මොන කාටද මේ අපි විප්ලව කරන්නේ? වේදනාව දැනනවා මට වේදනාව දැනුනේ මම වේදනාවත් එක පැයක් විතර හිටියා මෙන්න වේදනාවේ වග. අගෙම සක්මන් කරනකොටත් ඒ විස්තර විලුඹ වැටෙනවා. ඊට පස්සේ ඇඟිලි වල මෙහෙම තමයි බර වෙන්නේ. අන්නේ විදිහට වෙනස දකිමින් විස්තර දකිමින් පීවර කීයක් තියන්න පුළුවන්. අන්නේ පීවර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න භාවනාදී උනේ. අපිට තියෙන ටික හොඳටම ඇති භාවනාවට ඒක ආයේ මොනවත් නොලැබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. නැති දේවල් ඒ නිසා අපිට මේ කොළ නාස්ති කරන්නත් එපා, පෑන් නාස්ති කරන්නත් එපා. මේ හොල්මන කියවන්නේත් ඒක දේවල්. ඒකෝට ඒකත් නාස්තිය. ඉතින් ඒ නිසා ඒව නැති වෙන්න කියන දේ ඍජුව පිළිසිදුව ලියන්න. එතකොට ඔය ඇති හොඳට. තියෙන දේ හරියට පිළිසිදුව කියනවනම් ගුණවත් තියනයි. අපේ ජීවිතේම වෙලා තියෙන අපි ළඟ නැති මීහරකෙක් ගැන කල්පනා වෙන එක තමයි. ඉන්න මීහරක දන්නේ නැති දෙයක් ගැන හොයමින් අරක ලැබෙනකම් මේක ලැබෙනකම් කියලා දිවදික් කරන යන ජීවිතයක් මනුස්සයට තියෙන්නේ. තියෙන කිසිම දෙයක් ගැන තැකීමක් නැහැ. gedara නැති මීහරකෙක් ගැන තැවෙන එක තමයි කියලා පොඩි එකෙක් කියනවා. හැම කෙනාම තැවෙන්නේ gedර නැති මීහරකෙක් ගැන. මීහරකෙක් හිටියා නම් මං ඒකට අම්මව රත්තරනේ කපතු දාන්න. බලන්න නෑනේ. කකුල කොට වුණත් මම මේකට ජැක්කයක් හරි ගන්නවා. බලන්න ඒ උනට මීහරකෙක් නෑ. ඕක තමයි වැඩි. තියෙන එක ගැන කියපම්. කවදාක්වත් සතුට නෑ. මේ ඉගෙන තිනේ හොඳයි. ඒක පිළිබඳව මම කිසිම චෝදනාවක් නැහැ. ඒ නාසිකාග්‍රේ පේන්නේ නැති එකයි. ඒ තටමන කෑලි කොටිම පෑන කෑලි කපලා වේදනාවත් එක්ක මම පැයකමාරක් විතර හිටියා. මෙන්න වේදනාව ඉච්චරයි. වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. ඒක උඩ අන්නේ විදිහට මේ ඇති හැකි සංඥාවෙන් ඉදිරියට යනවනම් අරමුණක් දැක්කා නම් ඒ අරමුණේ විස්තර දැක්කා කියලා කියන්න එපා. මොකක්ද අරමුණේ විස්තර කියලා ලියන්න පටන් ගත්තොත් ඕනම අරමුණක් කරා අපට නිවන් මාර්ගේ සාදා ගන්න පුළුවන්. ඒ නිසා හම්බෙච්ච එක සාදර වෙලා කියන්න නැති ඒවා ගැන විස්තර ලියීමෙන් වැළකින්නේ කියලා කියනවා. අවසර ස්වාමීන් වහන්සේ මම පළපුරුදු යෝගිනියක් මේ. පරයන්කයට පරයන්කය. කයට සිත දමා බලා සිටින විට මුලදී ආනාපානය ප්‍රකට වුවත් මේ වන විට ආනාපානය බොහෝ දුරට ගෙවන් වී ඇත. වරක ඊතා සියුම්ම දැනුණත් ටික වේලාවකදී කල යුතු දෙයක් නැති කෙරෙන දෙයක් නැති තත්වයකටපත් වේ. මේ අවස්ථාවේදී ඇතැම් විට වරින් වර ඉන්නා බව වැටහි. වරක ඉන්නා බවද නොදිනී යයි. එය වැටහෙන්නේ නැවත ඉන්නා බව වැටහෙන විටය. මින් එහාට මම පරයන්කේදී ඉදිරියට යෑමට නොදැනී. නිවන යනු සියල්ලෙන්ම මිදුණු සිතක්. නමුත් මේ අවස්ථාවේදී වරින් වර ඉන්න බව වැටහි. සක්මන. සක්මන ආරම්භයේදී පාදයේ යටිපතුල දෙසම සිහි යොමු කළද ටික වේලාවකදී මූල කයට ඉබේ එහෙ මෙහෙ යන ස්වභාවයක් ගනී. සිතාමතා පියවරෙන් පියවර තැබීමට තරම් කය රළුව නොවැටෙහි. වරින් වර ක්ලාන්ත ගතියක් මතුවන අතර මැරෙනවා නම් මැරිද්දෙන් කියා සිතා සක්මන් කරමි. සිත තද විවේකයක් ඉල්ලන විට පරයන්කේ සඳහා යැවේ. ප්‍රශ්නය ටික කාලයක සිට පරයන්කේදී හෝ සක්මනේදී නොව ඉන් මෙපිට සිටියේදී රූප වශයෙන් රූප සංඥා රාගය ඇවිස්සෙන ආකාරයේ රූප පෙනේ. මේ රූප කෙනෙකු කතා කර පෙන්වන වැනිය. පන්න පිටින් මොකක්ද තේරෙන්නේ මේ ආත්මයේදී කවදාවත් නොදක රූපයෙන් පුද්ගල රූපයයි. ඒ රූපය ඊතා පෙන්න පෙනෙන බව දැක්වෙන අතර මිනිසුන් අභිභවා යයි. මුලදී මෙය ගණනකට නොගෙන කාලය සතිමත්ව ගත කිරීමට යෙදුණු අතර පසුව අනෙකුත් වැඩ කටයුතු බහුලව බහුල හා සීලය දුර්වල වීම මත මේ රූප පුද්ගලයන් රැගෙන එන රාගී පණිවිඩයකට පණිවිඩි වලට මම පසු උනේමි. මෙය මනෝ ස්වභාවයක් බව මම හොඳින් දැන උන්නේමි. නැවත නැවත සීලය අදිෂ්ඨාන කරමින් භාවනා කළද පරයන්කේදී පවා සක්මනේදී පවා රාගය ඇවිස්සෙන සුළු මට්ටමට උග්‍ර වේ. මේ தত্ত্বය පිළියම් වශයෙන් මේ தত্ত্বයට පිළියම් වශයෙන් අසුභය වැඩුවද එය తాවකාලික පිළියමක් විය. මේ වැඩමුළුවට සහභාගී වූ විට මේ தත්ත්වය උදා විය. අද්දුම අසුභය වැඩිම පසකලා මේ කෙලෙස් తත්වයට මුහුණ දීමට මට මම අදිෂ්ඨාන කෙරුවෙමි. පරයන්කේදී ඉවසාගත නොහැකි මට්ටමට රාගය ඇවිසෙද්දී කොහෙත්ම ආනාපානයක් සොයාගත නොහැකි නොහැකිව තිබියදී ඉන්නා බව හිතා බවට හිත දමා ඇවිස්සෙන රාගය දරාගෙන සිටීමේ සිටගෙන ගොස් තේරෙනා නෑ සම්මා. දීපේකනට ඇවිල්ලා කියවන්න පුළුවන්ද ඒ මොකද්ද? හුඟක් ඒවා හදලා තමයි මම මේ කියෙව්වේ. ඒ හදන එකක්වත් මට තේරෙන්නේ නෑ. ඔය කිවන ගියාට මගේ මගේ මගේ ෆ්ලෝ එක එන්නේ නෑ මට. මට ෆ්ලෝ එක එන්නේ මට පැහැදිලිව කියවෙන්න ඕනේ නැත්නම් ඔය පුඩින් බැලලා ගියාට මට කිසිම පැහැදිලි කමක් නෑ සමා වෙන ස්වාමීන් වහන්සේ. කිසිම පැහැදිලි කමක් නැහැ. ඒක නිසා කියවන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් වෙලාවක් ගන්න බලන්න ඔය ටික අනිවාර්යලා ඒ කට්ටියට දෙන්න. කවුරුත් කතා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කාගේද කියලා ඇහුවට. කමක් නැහැ. ඒකට කමක් නැහැ. අඩු ගන්න ඒව නොකිය ඉන්න පුළුවන් ඒකට. මේ ටිකක් දාන්න බෑ. මොකද තේරෙන්නේ නැහැ. තෝල් කැඩ තේරෙන්නේ නැත්නම් ඉතින් කොහොම කරන්නේ? කවුද ඒක ඇතිලා තියන්න කැමති කෙනෙක් ඒක හදලා දෙන්න කියන්නේ. ඒක නිසා මේ කවුරු හරි අහන්නේ කවුරු හරි කියවන්නේ. ඒ නිසා ලියවල ඉවලා ආයි කියවලා බලන්න. ඒකට උත්තරයක් තියෙනවා වැඩේට. බොහොම විස්තර තොගයක් තියෙනවා. ඒ විතර ගන්න ගුණුව නැහැ. කොටිම ගුණුවක් නැහැ. ඒ මැදිවට ගියලා තියෙනත් කඩ කඩ වෙලා. ඒක නිසා අහගෙන හිටියට අමාරු විග්‍රහ කරන්න අපි ඒකට චෝදනා කරන්නේ අපි කියන එක නැවත අරගෙන සංශෝධනය කරලා ඉදිරිපත් කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් මත සක්මන් භාවනාවේ මුල් කාලය තුලදී බාධා ඇතිවුවත් ඊතා පහසුව කිසිම බාධාවකින් තොරව සක්මන් භාවනාව කිරීමේදී ධාතුන්ගේ ප්‍රකටවීම වේදනාවන් ඇතිවුවත් ඒ දෙස බලමින් සක්මනෙහි යෙදීමෙහි පසුව නිතරම පොළොවේහි পায় වැදීම බලමින් ගමන් කළ හැක. පරයන්ක භාවනාව. ආනාපාන සතිය වැඩිීමේදී මුලදී චිත්ත සමාධිය වැඩිීමේදී බාධා ඇතිවුවත් හුස්මෙහි ධාතු ලක්ෂණ දක්මින් සතියෙන් කය ආනුව බලමින් කායගත සතිය වැඩි පසු හිසේ සිට දෙපතුල දක්වා කයේ ඇති වේදනාවන්ගේ ඇතිවීම නැතිවීම බැලීමෙන් කයේ සියලුම වේදනාවන් නැති වී සිත හා කය සැහැල්ලු විය. ඉන්පසු මුළු කයම විනාශයට පත්වී යනු පෙනින. කය තුල කුහරයක්සේ පෙනිනිය. පසුව වැලි බවට පත්විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැනට මා කල යුත්තේ මේ සියල්ලන්ගේම අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැනද ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා චිරජීවනය ලැබේවා. මේ වෙනස් වීම දකින්නවා නම් ඒකට අනිත්‍ය කියලා නම් දාන්න ඕනේ නැහැ. කොච්චර වෙලා නොපැකිලව එක දිහා බලන්න පුළුවන්ද බලන්න. ඒකේ කුහරයක් පේනවා, වැලි පේනවා, කුඩු වෙලා යනවා. මේ මෙන්න මේ වෙනස් වීම දකිද්දී හිත නරක කරගන්න නැතුව, පශ්චාත්තාප වෙන්නේ නැතුව, අසුබයක් නරක දෙයක් කියලා හිතන්නේ නැතුව ඉතියා බලාගෙන ඉන්න. ඒකේ ගානකට ආවට පස්සේ මොකද්ද මේ කියලා Tamanටම තේරෙයි. මේකට නම් කිරුවේ නැතුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් අඩු ගානේ අරමුණේ වෙනස් වීම දකින තරමටම අවදි භාවයක් තියෙනවනම් භාවනා වැක්කීම් බාර ගන්න. ඒ නිසා ඒ වෙලාවේදී පුළුවන් තරම් මම අයින් කරා. අරමුණ දිගට වෙනස් වෙන දිහා බලන්නෙක් විතරක්. පස්සනාව කරන්නෙක් විතරක් විපස්සනා කරන්න විදියක් ඉදිරිපත් කරලා උකට නන්දාණ්ඩ යන්න එපා. දාපු ගමන් මම කියන පැහැදිලිව ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා කිය. ඕනෙම අරමුණට අපි අනිච්චන් දුක්ඛන් අනත්තන් කිව්වනම් නැද්දකින් ඔබතන් නොදොමකින් තමයි. තන්නේ ද්වේෂයක් තියෙන. ඒක ඒක ඒකට කතා කරලා කියන්නේ කියන්නේ මම මොකට ඒකට නම් වණ දාන්නේ. දාන්න ගියොත් මම දන්නවා පැහැදිලිවම මං සැර වැඩි ඇති මේ පැත්තට ඇදලා යනවා ද්වේෂය තමයි වැඩ කරන්නේ. ඒ නිසා මේක දිහා බලන්න බැරිකම නිසායි නම කියලා බණිනවා. කවුරු ඉදපත් කරත් අනිච්ච දුක්ඛ අනත්ත දායම්පු ගමන් තමයි ද්වේෂ කරන්නේ. මේක දිහා නොසලී නොදැක්කාසේ කොච්චර වෙලා බලාපුලුවන් බලන්න පුළුවන් බණ්ඩ ඒක තමයි භාවනාවේ තල තුනකම කියන්නේ. දකින්න ඉස්සෙල්ලා අනිච්ච දුක්ඛ අනත්ත කියන පටන් ගත්තොත් මම කියනවා ද්වේෂය කියලා. ද්වේෂ කරන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. භාවනා නිසයි මේ පේන්නේ. ඒ ජවනිකාට හිම පෙන්වන්න දෙන්න. එක හීනකින් දවස රැගි වෙන්නේ නැහැ. හීන රාශියක් වෙන ඔක්කොම දිහා බලා ඉනකොට මේ භාවනාව නැත්තම් ධර්මය නැත්තම් පටිච්චසමුපාදේ වටහලා දෙයි. දිගට කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංකේදී පැය එකහමාරක් පමණ යන විට පිම්බීම හැකිලිම අවස්ථාවේදී හුස්ම රැල්ල ඉතා සියුම් වී නොදෙනී ගියා. මට කියන්නේ දැන් පිම්බීම හැකිලිම අවස්ථාවේදී හුස්ම රැල්ල නොදෙනී ගියා. මම චම්පදියා බානට ලීලා පෙන්නවා. ලීලා බානට චම්පප. ඊට පස්සේ කමල බානුමති නායන සඳලේ එකයි තින් කියාගෙන යනවා. මේ කියන්නේ මොකද්ද කියලා පිම්බි මැකිලුම දිහා බලනකොට ආනාපානෙත් මේකුණයි කියලා කියනවා. කොම්බෙලුකින් කල්කටා කියලා කියනකොට මේ ඉංග්‍රීසියෙන් කියන දෙමලයක් පිළිසිදුව කියන්නේ. ඊට පස්සේ ඉතින් මගේ හිත hina වෙන්න මිසක ඔය කියන දේ අහන්නේ නැහැ. ඇයි මේ හොල්මන්නේ කියන්නේ මට පිම්බි මැකිලුම දිහා බලනකොට ආනාපානෙ පේනවා. පේන දේ කියලා කතාව කියලා පටන් අරගන්න මේ ආහන මනුස්සයාගේ හිත තෝන්තු කරවන්න එපා. ආහන මනුස්සයාගේ හිත ඔද්දල් කරවන්න එපා. මේ මනුස්සයාට පණිවිඩයක් දෙන වෙලාව හොඳ අපි කියවනේ බලන්න. පරියංකයේදී පැයකමාරක් පමණ යන විට පිම්බීම හැකිලිම අවස්ථාවේදී හුස්ම රැල්ල ඉතා සියුම් වී නොදෙනී ගියා. එසේ සිටන විට නැගිටීමට සිතක් ඇතිවිය. ඉන්පසුව සක්මනෙහි යෙදෙන විට යටිපතුළු ගොරෝසු සියුම් ආකාරයට ලනුපැදුරේ පැදුරේදී දැනින. පැයකට ආසන්න කාලයක් සක්මන් කිරීමේදී ශරීරයේ වේදනා දුර වී ශරීරයේ සැහැල්ලු විය. සතිමත්ව ඉදිරියට කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙනමින් කාරුණිකව ඉල්ලමි. ඒ නිසා මේ අරමුණු රාශියක් පේන්න ඉඩ තියෙනවා ඒ කාදාකවත් කාටවත් නැහැ කියන්න බෑ. නමුත් එක අරමුණක් Tamanට අදාම නිතර පේන අරමුණක් අරගෙන ඒකේ තේමාව දිගේ යන්න බලන්න. අරමුණක වෙනස් වීම, විපරිණාම, අනිත්‍යත්වය දැක ගන්න විදිහට. අරමුණු රාශියක් එන එකට දෙගොල්ල අපිගොල්ල එකටවත් කියන්න බෑ කියන්නේ නතර කරන්න පුළුවන්. නතර කරන්න බෑ. ඒ වගේ නම් කිය කිය ඉන්න යන්නත් එපා. ඒකට තේරුමක් නැහැ. Taman වැඩියෙන්ම මේකෙදි මූල කර්මස්ථානයේ විදිහට අපි කියනවා නම් ව්‍යංජන ගොඩක් තියෙනවා. නමුත් බත් එක්ක නෙමෙයි ව්‍යංජන පාවිච්චි කරන්නේ. ඉතින්ලා බත් එක තියෙනවාද කියලා බලන්න. බත් නැතුව ව්‍යංජන විතරක් බෙදලා කාපම් කාපම් කාපම් කිව්වද අර ඉතින් බලන්න ඉදී. මොකද්ද මූල මේ අපේ ස්ටේපල් ෆුඩ් එක? මොකද්ද අපේ ප්‍රධාන ආහාරය? ඒක නෑ. මේ මේ මාළු කිනි ගැන ගොඩාක් කතා කරනවා. බත් දෙනකම් ඉතින් බලන්න ඉදී. ඒ නිසා මේකේ මොකද්ද බත? ඉඳගෙන ඉන්නකොට පිම්බි මෑකීමේද බත වෙලා තියෙන්නේ ආනාපානෙ. ඒකට සක්මන් කරනකොට මොකද්ද? අපි ගත්ත මූල ආහාරය. අන්න එක සඳහන් කරන ඒක දිගේ කතාව යනවා නම් හරි. එහෙම නැතුව වටේ පිටේ තියෙන දේවල් කියන්න ගත්තොත් ඒවා ඉතින් සම්පප්පලාප වලට තමයි වැටෙන්නේ. නැත්තම් වල්පල් වලට. ඒ නිසා අඳුර ගන්න බෑනේ මේක ස්වභාවයෙන් වෙන එකක් නෙමෙයි. මේක අපි විහිං කළ යුත්තක්. ස්වභාවයෙන් අපේ හිතේ කර්මොණ ඉදින්න කැමති නෑ. යා එක එක තැන් වලට පයින්නෝ. අපි කරන්න තියෙන්නේ එකක් පෙන්ලා දෙනවා. යාගෙම්ම දෙන දෙයක් ප්‍රධාන දෙයක් කරන මෙන්න මේක දිගේ යන්න. එතකොට ගමනක් තියෙනවා. නැත්තම් හැමදාම ලිං හරනවා වගේ තැන් තැන් වල ලිං හැරුවට කවදාවත් වතුර හම්බෙන්නේ නෑ. එක තැනක් බහගෙන යන්න ඕනේ. ඒ නිසා තව විස්තර කරන්න තමන් මූල කර්මස්ථානයයි කියලා වෙන් කරගත්ත දේ තව විස්තර වැඩි වෙනකොට ලියන්න ලියන්න ජීවිතේ තේමාවක් හැදේ. භවනායේ තේමාවක් හැදේ. පෙරුවන් සරණයි ගරුතර ලොකු ස්වාමීන් වහන්සේ මම ටික කලක සිට භාවනා කරන අයෙක්මි. හුස්ම රැල්ලේ සිත පිහිටුවාගෙන භාවනා කරන විට නොඑක් වේදනා සහ අරමුණු පැමිණේ. එහෙත් ෂණිකව හුස්ම රැල්ලේ සිත පිහිටුවා පිහිටුවා ගමි. සමහර දිනවල නින්දේ වාගේ සිටන විට කවුරු හරි කම්මුලට ගැසුවා වාගේ දැනි නින්දෙන් අවදි වේ. ඒ සමගම හුස්ම රැල්ලේ සිත පිහිටුවා ගන්නෙමි. මෙසේ සිටන විට එක් දිනක පැහැදිලි ආලෝකයක් දිගේ ගියෙමි. දිගට දිගට ගිහින් එක තැනක නැවතී සිටියෙමි. එහි කිසිම දෙයක් තිබුණේ නැත. හිතට හරිම සැහැල්ලුවක් දැනුනි. එසේ සිටන විට මනුස්ස සහ සත්ව ඇටසැකිලි වැනි යමක් නොනැවතී යන බවක් දැනුනි. පෙනුනි. එසේ බලන විට එක්වරම සිතට දැනුනේ මේ අපේ සංසාර ගමනද යන්නයි. එසේ නැවත දිනක භාවනාවෙන් සිටන විට අපගේ උපතේ සිට මරණය දක්වා යන ගමන යම් නළුනිලි පිරිසක් වේදිකාවට නැග නාට්‍යයක් රඟපා වේදිකාවෙන් බැස යන්නාසේ දැනුනි. තවත් දිනක භාවනාවේ සිටන විට මේ ලෝකයේ පවතින සියලුම දේ අනිත්‍ය බවත් එක් දෙයක් පමණක් නිට්ටය දෙයක් ඇත. එනම් සියලුම දේම අනිත්‍ය බවයි. මෙය මට කවුරු හරි කීවාද සිතට නැගුණු දෙයක්ද කියා මට පැහැදිලි නැත. ස්වාමීන් වහන්ස මට මෙය පැහැදිලි කර දෙන්න. ඉදිරියට මා කුමක් කළ යුතුදයි උපදෙස් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔබ මේකේ වාක්‍ය හතරක් තියෙනවා මූල කර්මස්ථානෙ හිත ගත්තා. මූල කර්මස්ථානෙ හිත නැවත ආවා. මූල කර්මස්ථානෙ තිබ්බයි කියලා. මොකද්ද මූල කර්මස්ථානෙ කොහොමද වැටුනේ කියන්නේ නැතුව දිග කතාවල් යනවා. දිග ප්‍රපංච කිරීම යනවා. අහගෙන ඉනකොට වෙන්නේ නිකන් මේ අපිත් අඬ ගහගෙන යන්න හදනවා නිකන් ලිෆ්ට් එකක් දෙන්න හදන්නේ අපිට. කොහෙද මේ යන්නේ? කොහෙද මේ ගංජ ගහපු මිනිස්සු ඊට වැඩිය යාවල් කියලා. උ ගංජ ගහුවට පස්සේ උදේ වෙනකන් ඕක ගැනම කියනවා. ඔබ දන්නේ මතේ කියන්නේ කියලා. ඒක කරුණාකරලා අල්ලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දේ තමයි ලියුමේ නැවත මුල් කොටස අපි කියවලා බලමු. හතර පොලක ලියලා තියෙනවා මූල කර්මත්තාන්ට ආවා. මූල කර්මත්තාන්ට ගියා කියලා. කොහොමද ඒකේ විස්තර නැහැ. අර කුණු කන්දලයක් වෙන්න පුළා ඒක දිගේ යනවා පුළුවන් තරම්. ඒ නිසා ආපහු කියවන්න මුල් වාක්‍ය ටිකේ මම ටික කාලක සිට භාවනාව කරන අයෙක් මේ. හුස්ම රැල්ලේ සිත පිහිටුවාගෙන භාවනා කරන විට නොඑක් වේදනා සහ අරමුණු පැමිණේ. ඔය දැන් මූල හුස්ම ලැන අඳුල්ලා දුන්නා. දැන් වෙන අරමුණුයි වෙන දේවල් ගැන කතා කරනවා. කියවා. එහෙත් ශනිකව හුස්ම සිත පිහිටුවා ගමි. දැන් ඊට පස්සේ ආයෙත් ගන්නවා. හැබැයි විස්තර කියන්නේ සමහර දිනවල නින්දේ වාගේ සිටන විට කවුරු හරි කම්මුලට ගැසුවා වාගේ දැනි නින්දෙන් අවදි වේ. ඒ සමගම හුස්ම සිත පිහිටුවා ගන්නෙමි. හරි තුන්වෙනි වතාවටත් කියනවා. මෙසේ සිටන විට මේ කියන එකේදී මම මේ පෙන්නලා දෙන්න හදන්නේ ඔක්කොටම. මූල කර්මත්තානේ හිත පිහිටියන කොහොමද දන්නේ ඒක හීනයක් නෙවෙයි කියලා කොහොමද දන්නේ ඒක පිම්බීම හැකිලිම නෙවෙයි කියලා කොහොමද දන්නේ ඒක සක්මන නෙවෙයි කියලා මේ මූල කර්මත්තානේ කියන අඩු ගානේ එක වාක්‍යයක් ලෝභ නැතුව ලියන්න එක වාක්‍යයක් මේ අද අපි ඉන්නේ තුන්වෙනි හතරවෙනි දවසේ හැමදාම කමඨාන් සුද්ධ කරනකොට මම අඩු ගානේ 10 සැරයක් 15 සැරයක් කියන ඒක ඔක්කොම තියෙද්දි මේ මී අරකා මඩට අදිනවා වගේ මුකා කරිකක් අල්ලන දිග කතාවක් යනවා කොච්චර වතාවක් එක කියන්න වෙයිද මේ හරපද්ධතියක් තියෙන ගැන විතරක් කතා කරලා කුණු කන්දල් අතාරින්න වල්පල් සම්පප්පලාප හිස් වචන හරිම අමාරු මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි මානවයේ හැටි කතා කළ යුතු දේ තබා වටේ තියෙන දේවල් ගැන කතන්දර කතා කරගෙන ඉන්නවා ආගෙන ඉන්න මනුස්සයෙක් හිතනවා අනේ කවද මේ මිනිස්සු තේරුම් ගනීද කියලා. ඒ තේරුම් ගන්න බැරි නෑ. කවදා හරි තේරුම් ගන්න ගත්ත දැසේ ලොකු සංවේගයක් පහළ වෙනවා අපි තාම ඉපදිලත් නෑ වාගේ. මෙච්චර කියලා තියෙද්දි මේ මූල කර්මත්තානේ බලලා හම්බ වෙච්ච වෙලාවේ ඒකේ විස්තර ටික බලන්න සමීප වෙන්න මේකේ සටහන් ආකාර බලන්න ඒ මූල කර්මස්ථාන කියලා කියන්නේ ඉස්සෙල්ල සද්දයක් ආවා හිතවිල්ලක් ආවා කම්මුලට ගැව්වා දිග්ගට යනවා ඒ නිසා කරුණා කරලා මේක මේ මේ වාක්‍ය විමලිවම ගන්න අරගෙන ඉවරලා ආනපාන හිත දැම්මට පස්සේ වැටුනේ කොහොමද පිට ගිහිල්ලා ආපහු ආනපාන ගත්තට පස්සේ වැටුනේ කොහොමද කම්මුලට ගැහුවාගේ උනාට පස්සේ ආනපාන වැටුනේ කොහොමද කියන වාක්‍ය තුන ලියලා ආයෙත් හිත ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටියා තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ. මේ මාගේ 6 වෙනි භාවනා වැඩමුළුවයි. එනමුදු අනෙකුත් වැඩමුළු සේම මේද මා ආරම්භ කළේ නවකයෙකු ලෙසිනි. එමගින් සෑම වැඩමුළුවක්ම මාගේ භාවනා පළපුරුද්ද වැඩි දියුණු කර ගැනීමට මාගේ බලාපොරොත්තුවයි. සක්මන වැඩමුළු පළවෙනි දිනේ සිටම පළමු පියවර කිහිපයක්ම සක්මන වෙත සතිය පවත්වා ගන්නට හැකිවිය. පියවර ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් සක්මන ආරම්භ කළෙමි. මෙසේ ලනුපැදුර හතරක් පැදුරු හතරක් පහක් පිය නැගූ පසු සිරුරේ බර වම් පායෙන් දකුණටද දකුණු පායෙන් වමටද මාරුවනු නිරීක්ෂණය කෙලිමි. කකුලේ විලුඹ බිම වදින මොහොතේ සිට ඉදිරි කොට්ටය හා ඇඟිලි සුළඟිල්ලේ සිට මාපට ඇඟිල්ල දක්වා බිම ස්පර්ශවන් නිරීක්ෂණය කළෙමි. ලනුපැදුරේ ඇති උණුසුම ගොරෝසු ගතියද මෙන්ම ගතියද සිමෙන්ති පොළවේ සිනිඳු හා සීතල ගතියද වෙන්කොට දැනුණු නිරීක්ෂණය කළෙමි. පැය භාගයක් පමණ එක දිගට සක්මන් සක්මන සතිය පැවැත්වීමට හැකිය. පරයන්කය. පසුගිය දෙසැම්බර් වැඩමුළුවෙන් පසුව එක දිගටම පැය කීපයක් හා දින කීපයක් පරයන්කයේ යෙදෙන පළමු අවස්ථාවයි මේ. සුපුරුදු පරිදි මම දැන් මෙතන වශයෙන් භාවනාව ආරම්භ කරමි. මුල් දිනය පුරාම පරයන්කේ සිත පිහිටුවීමට නොහැකි වුවත් දෙවැනි දිනේ උදෑසන සිට පරයන්කය ඊතා පහසුවෙන් සතිය ළඟා විය. ගොරෝසු හුස්ම ක්‍රමක්‍රමෙන් ඊතා සියුම් විය. ඉන්පසු ඒ ක්‍රමෙන් ගෙවි ගොස් නැති වී ගියේය. සිත හිස් අවකාශයකට ළඟා විය. ඊතා ප්‍රසන්න හැඟීමක් දැනෙන්නට විය. පිටිතින් කෙරෙන කතා බහද වළං ගැටෙන ශබ්දද ඇසුණු මුත් ඒවා වෙන්ව හඳුනාගත නොහැකි විය. වම් ඇසේ උඩින් නලියන්නට විය. ඔළුව මත් වූ තැනැත්තකුමෙන් වැනෙන්නට විය. මෙසේ පැයක් හෝ ඊට වැඩියෙන් ඉන්නට ඇත. අද දින උදෑසන පරයන්කේ හිත පිහිටුවීම ඊතා දුෂ්කර විය. පැය භාගයක පමණ උත්සාහයකින් සතිය ළඟා වුවද එය එක දිගට පවත්වාගත නොහැකි විය. ඊයේ හවස් භාගයේ පන්සල් භූමියේ සිදු වූ කෙරෙන්නට යෙදුණු සිද්ධීන් නිසා සිත චංචල වී ඇතැයි සිතේ. ධර්ම භාණ්ඩාගාරයක් වැනි ඔබ වහන්සේ চিරාත් කාලයක් මෙවැනි වැඩමුළුවල උපදේශකත්වයට දරනු දැකීම මාගේ එකම පැතුමයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේක වෙන් කරලා ගන්න පුළුවන් අරමුණ විස්තර කරන අවස්ථා තියෙනවා. නමුත් ඒවා දාලා තියෙන කිසිම අගයක් ආඩම්බරයක් දීලා නෙවෙයි. ඒතාව විස්තර කතා මං හය සැරයක් ඇවිල්ලා තිනවා. පෙරේද මෙහෙමයි, ඊයේ මෙහෙමයි, අද මෙහෙමයි මොකක්වත් කියන්න එපා. එතකොට අපි කොහෙදෝ යනවා. හොඳට කෙරිච්ච එක සක්මනක් සහපතියන්කයක් විතරක් කිව්වනම් ඒ හොඳටම ඇති. ඒ කියන්නේ ඔක්කොම හරි ගියා කියන එක නෙවෙයි. අපි දන්නවා අහගෙන ඉන්න එක නම් මේ හොඳ මේක තමයි කියන්නේ. ඉතින් ඒක නිසා එකක ලියලා තියෙනවා මේ ගොරෝසු තානපාන කියලා සියුම් වෙලා සූක්ෂම தත්ත්වයටපත් වුණා. අන්නේ ඒ දේ නැවත නැවත වීම සඳහා කුමකින් අනුග්‍රහ කළ යුතුද? මොනවද මම කරන්න ඕනේ කියන එක විතරයි කියවෙන්නේ. නැත්තම් කොච්චර පැරණි යෝගාවචරෙද්ද අලුත් කෙනෙක්ද ගෑනුද පිරිමිද කියන එක අදාළ නැහැ. සක්මන් කරනකොට හොඳට ලියලා තියෙනවා මේ ලනුපැදුරේ ඇවිදිනකොට වැල්ලේ පොළවේ මින්ති ඇවිදිනකොට වෙනස මට තේරෙනවා. අන්න ඒ දැනුම හරියට ධර්මයේ සම්බන්ධ වෙච්ච වෙලාව තව වැඩි කරගන්න පුළුවන් නම් ඒක කියන මිසක්කා බැරි දේවල් ගැන ලියන්න යන්න. එතකොට ලස්සනට කිරි කලයක් දෝලා ගොම කඳුලක් දැම්මා. කිරි කලයයි ගොම කඳුලයි. ඕක නොදා නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඒව නොදැම්මයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ හොඳ ටික වෙන් කෙරුවා මේ ලියුම හොඳයි. නමුත් හොඳ ටික 140ක් විතර තියෙනවා. හොඳ නැතිව 60ක් විතර තියෙනවා. ලියන එක නම් දන්නේ කොයි එකද හොඳ කොයි එකද නරක කියලා. ඉතින් ඒ නිසා 100ට 100ක්ම නරක වෙනවා. බැතයි, ඊට කාටුවයි, කාටුවයි ඔක්කොම කලවම්. ඉතින් කලවම් කරපයි පියවහන. ඔක කරලා බැත වෙන් කරන්න ඕනේ, කාටුව වෙන් කරන්න ඕනේ, පිට කාටුව වෙන් කරන්න ඕනේ. නැත්තම් ගොවිතැනක් නැහැ. ඒක නිසා ඒ තොරතුරු දීම සඳහා අපි කමඨාන් වාර්තාව සකස් කිරීම පිළිබඳ වාර්තාව උපදේශ පන්තියක් තියෙනවා. ඒක ආයසරයක් කියවන්නේ මේ අටවෙනි රිට්‍රීට් එකට ඉඳ ඉස්සලා හරි කමන්නේ කියවලා ඒක සකස් කරන්න මේ තොරතුරු මධිකම නෙමෙයි තියෙන්නේ. වටිනා දේ වටිනා තැනකට තියන්න බැරි නිසා ඒක මේ කුණු කන්දල් එක එකතු කරපු නිසා වටන දේත් අගේ අඩු වෙනවා. ඒ නිසා වටන දේට වටන දේ දෙනකොට ඉබේම තමන්ගේ වටනාකම උසස් තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා හොඳ හරිය මම මේ විස්තර කරලා දෙන්න හැදුවේ තියෙන වෙලාව හැටියට කාලේ ඒක වැඩි කිරීම සඳහා කළ යුතු දෙයක් කියනවා මිසක වල්පල් හැලි වාර්තාවට දාන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පරයන්ක භාවනාව. පරයන්කට වාඩි වූ පසු ඉඳගෙන සිටනවා කියන සිතුවිල්ලෙන් සිටින ඉරියව්ව නිරීක්ෂණය කළා. එවිට ශරීරයේ පොළවට ස්පර්ශ වන තැන් හඳුනා ගන්න උත්සාහ කළා. ඒ දැනීම ඔස්සේ විශේෂ චේතනාවන්ගෙන් තොරව සිටිනවා යන තීරණයෙන් දැනෙන අරමුණු මොනවාදයි නිරීක්ෂණය වන තුරු සිටියා. මුල් කාලයේ සිත විසිරෙන ගතිය වැඩියෙන් තිබුණත් දැන් ඉක්මනින් සිත හුස්ම රැල්ල වෙත යොමු කරන්න පුළුවන්. හුස්ම අරමුණු වන්නේ පිම්බීම, හැකිලිම ලෙසය. වරක උදරයේ ඉහළ කොටස සහ පපු කුහරයේ පහළ කොටසින් පිම්බීම හැකිලිම අරමුණු වුණා. භාවනා කරන සමහර අවස්ථාවල උදරයේම පමණක් පිම්බෙන හැකිලෙන ස්වභාවය දැනුණා. මෙලෙස අරමුණු කරමින් සිටියේදීද සිත වෙනත් අරමුණු ඔස්සේ ඇදී යන බව තේරුණා. ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි ඒ සිත විවිධ දිශාවන්ට ගමන් කරන්නේ කුමන ආකාරයටද යන්න ගැන හොඳින් නිරීක්ෂණය කළා. බොහෝ අවස්ථාවල හැම විටම වාගේ සිත මූල අරමුණින් ඉවතට පනින්නේ අතීත සිද්ධීන් සිද්ධියක් ඔස්සේ බව වැටහුණා. සමහර අවස්ථාවක පෙර අසන ලද ගීතයක් මතකයට ඇවිත් ඒ ඔස්සේ සිත ගමන් කරනවා. සමහර වෙලාවට සිදු සිද්ධියක්. එහෙම නැත්නම් අසන ලද ධර්මකාරණයක් මතක් වී සිත ඒ ඔස්සේ ගමන් කළා. මුලදී එසේ ගමන් කිරීම භාවනාවට බාධාවක් ලෙස හැඟුණා. නමුත් ස්වාමින් වහන්සේ උපදෙස් දුන් පරිදි ඒ සිතුවිලි වලට ඔහේ එන්න ඇර පිටස්තරයක් වාගේ බලා සිටින්නසේ සිත දිහා බලා සිටියා. සිත ගමන් කරන්නේ අතීත අරමුණක් ඔස්සේ බව වැටහුණෙන් ඊට වැටහුණෙත් ඊට පස්සේ. එහෙම සිත ගමන් කරද්දී ඒ සිතුවිලි වලට ඒ සිතුවිලි වලට විටක අනාගත සැලසුම් වෙත යන බවද යන බවද තේරුණා. තේරුවන් බවද තේරුණා. ටික වේලාවකින් නැවත මූල අරමුණට ආයුතු බව මෙනෙහි කර ආයාසයෙන් හුස්ම අරමුණු කිරීමට යොමු වුණා. එවිට වරක් දෙවරක් ආයාසයෙන් හුස්ම ගත්තායින් පසු හොඳින් පිම්බීම හැකිලිම අරමුණු වෙන්න පටන් ගත්තා. කීප වතාවක් මෙලෙස මූල අරමුණ තුලින් මූල අරමුණ තුලත් වෙනත් සිතුවිලි තුලත් මාරුවෙන් මාරුවට සිටන විට ශරීරයේ කිසියම් තැනක වේදනාවක් දැනෙනවා. පළමු වතාවේ එසේ වේදනාවක් දැනි එය වේදනාවක් ලෙස මෙනෙහි කර නැවත ඉක්මනින් මූල අරමුණට සිත ගන්න පහසුයි. එවිටද වරක් දෙවරක් ආයාසයෙන් හුස්මගත් විට පිම්බීම හැකිලිම අරමුණු වෙන්න පටන් ගන්නවා. නමුත් ටික වේලාවකින් නැවත දෙවන වරට හෝ තුන්වන වරට වේදනාවක් හටගත්තොත් පරියංකේ සිටීමට අපහසු බව සිටිවිල්ල බවට සිටිවිල්ලක් එනවා. භාවනාවට උදාසීන වෙනවා. එවැනි අවස්ථාවල භාවනාව අවසන් කරනවා. මේ වන විට සාමාන්‍යයෙන් විනාඩි 40ක් 45ක් පමණ පරියන්කේ භාවනා කර ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. ඔය මෙහෙම වුණොත් හැමදාම නැගිටිනේ භාවනාවේ පෙරදිලා හැමදාම භාවනාවේ පශ්චාත්තාප වෙලා හැමදාම භාවනාවේ මන්දෝත්සහය වෙලා. ඉතින් ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙච්ච එක හොඳ දෙයක් නෙවෙයි. භාවනා කියනක හොඳ දෙයක් නෙවෙයි. තීන කරදර මැදිවට තව කරදරයක් දාගත්ත වෙලාවක්. ඉතින් ඒක නිසා මේ පිට යන ගිහිල්ලා එනේන හැම වෙලාවෙම එක වාක්‍යයක් ලියනද එක්ක ආනාපාන ගැන එක්ක පිම්බීම ඇකිලිම ගැන මිච්ඡර අමාරු පිට ගියක ආවට පස්සේ ඒ හොඳ දේ තමයි ඔය ධෛර්ය වෙන කැලේ තියෙන්නේ. උනන්දු වෙන කැලේ. ඒක නොදැක්කයි කියලා මම චෝදනා කරන්නේ දකින්නත් ඇති අප වාට පස්සේ පිම්බීම ඇකිලිම හරි ආනාපාන නමුත් ඒ ගැන නොසලකා හැරලා යන්නේමල් දේවල් ගැන විතරක් හොයනකොට පශ්චාත්තාපෙ විතරම ඉතුරු වෙන්නේ. මේකට කියන්නේ අකුසල සමාදානයි කියලා. වැරදි දේවල් වලට සාදු කියන. හොඳ දේවල් එනකොට දැක්කේ නෑ වගේ නිකන්. කුසල සමාපත්තිය දන්නේම නෑ අකුසල සමාපත්තිය තමයි ඒක හැමදාම පැංගිරි රහයි ඇඹුල් රහයි තියෙන්නේ. ඒ ඔක්කොම ඇඟිරි ඇඹුල් රහයි පැංගිරි රහයි තියේදී හිත ආපු වෙලා ඉතාමත්ම ප්‍රමෝදයෙන් මම පිට ගිහලා ආවට පස්සේ මට ආයෙසරයක් පිම්බි මැකිලිමෝ ආනපානේ වැටුනේ මෙහෙමයි. මට මේ විදිහට වාර දෙක තුනක් කරන්න පුළුවන් වුණාද? අර එනේන වෙලාව පිම්බීම හැකිලිම විස්තර එලියන්න දන්නවනම් ඒ අන්ධකාර වලාව පැත්තක දාලා රිදි රේඛාවක් දකින්න පුරුදු වෙන්න. නැත්තම් අඳුර වලාව විදිහෙන් රිදි රේඛාව දකින්නේ අන්ධකාර වලාවට. ඒක තමයි මනුස්සය කියන්නේ. මනුස්සය හැමදාම කුණු කන්දල් ටිකක් කුළුවේ දාගෙන ඉවවාගෙන කතා කරගෙන ඉන්නවා. මේක බුද්ධෝත්පාද කාලයේ බව මතක නැහැ. manussත්ත්ව වටිලාභයේ මතක නැහැ. ක්ෂණ සම්පත්තියේ මතක නැහැ. සද්ධර්ම ශ්‍රවණේ මතක නැහැ. සත්පුරුෂ සංසේවනේ මතක නැහැ. පැවිදි වුණනම් පැවිදි වෙන්නත් පුළුවන්කම මතක නැහැ. මේ වෙච්චි එකක් ගැන කල්පනා කරගෙන ඉන්නවා. ඉතින් ඒකට අමදාම් පශ්චාත්තාපේ ඉන්න වෙනවා. ඒකට ඒ පවට පින දෙන්න කාටවත් බෑ. නැත්නම් මේ ඔක්කොම දීදි මට එන්න පුළුවන් පිම්බීම හැකිලිමට. මට එන්න පුළුවන් අනපන. අන්න ඒකට අතර වෙලා විස්තර ලියන්න පුළුවන් තරම්. බුද්ධම වෙනසක් ජීවිතය ඇති වෙනවා. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. පෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ සමාවන්න මට මම ආනාපාන සති භාවනාවයි කරන්නේ. මා භාවනාවට වාඩි වෙලා ඉන්න බවත් දන්නවා. හුස්ම ගන්නවා පිට කරන බවත් දන්නවා. කිසිම වේදනාවක් නැතුව මේ විදිහට පැයක් පමණ ඉන්න හැකියි. ඊට පස්සෙ මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. මම වාඩි ඉන්න ඉන්න තැනම ඉන්න බවත් මා හොඳින් දන්නවා. ලොකු සුවයක් ශරීරයට දැනෙනවා. ඒ විදිහට ඉන්න විට සමහර වෙලාවට නොයෙක් රූපත් පේනවා. ඒවා පැහැදිලි නෑ. දැන් ඇති කියලත් හිතෙනවා. එවිට දුකක් ඇති වෙනවා. වීරිය වීරිය අරන් නැවතමා භාවනා කරනවා කරනවා. ඉඳ හිත මෙහෙම සමා වෙලා මට එය ඇයිද කියා පහදා දෙන්න. ඉඳ හිත මට ඉඳ හිත මෙහෙම. ඉඳ හිත මෙහෙම වෙනවා කියන එක වෙන්නේ නැති. ඒක කියලා නෑ. නැවත කියනවා සමා වෙලා මට එය ඇයිදයි පහදා දෙන්න. සක්මන් කරන විටත් මම පියවර මැන පා උස්සවා තියෙන බවත් විටත් නැවත පා බිම තබන විටත් පයට වේදනාවක් දැනෙනවා. ඒ සමගම නොදෙනී නොදෙනීම පා ඔසවා ඇවිද යන බවක් දැනෙනවා. ටික වේලාවකින් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ විසි වෙනවා. පයට උණුසුමක් දැනිලා නතර වෙනවා. අත්පය කැඩිලා වාගේ මට පේන්නේ. ඇස් අරිලා බලන විට එහෙම සිටගෙන ඉන්නවා. ඒ හැමදේම හොඳට තේරෙනවා, දැනෙනවා. සතිය හොඳට තියෙනවා. ස්වාමින් වහන්සේ නැවත මට සමා වෙලා පහදා දෙනසේක්වා. වැඩි ඇතොත් සමා වෙන්න. මේක දිගට පවත්වන්න බාධාවක් මට පේන්නේ නැහැ. ඒ නිසා පැයක් ඉන්න පුළුවන් නම් පැය විනාඩි 5ක් බලන්න. පැය විනාඩි 10ක් බලන්න. එimhe ටික ටික ටික ටික වැඩි කරා. ඒකට සක්මනෙත් ඉන්න වෙලාව කරදරයක් නැතුව ඉන්නා තාක්කල් හරියට පාරේ වාහන ට්‍රැෆික් නැත්තම් ගමන කරගන්න. නම් කවුරක්වත් නැහැ මේ පාර හරිද වැරදිද කියලා බල බල හිටියොත් ට්‍රැෆික් ආවොත් මොකොත් කරන්න බෑ. ඒ නිසා මේ පිටියට සක්මන පරියන්කේ බාධාවක් නැතුව වෙනවා නම් හිමීට හිමීට යොදන කාලේ වැඩිපුර කරා. එතකොට අපිට වැඩිම සතියෙන් ගත කරන කාලේ අනුගමන ප්‍රමාණාත්මක වැඩිවීමක් වෙනවා. පහු වෙනකොට ඒකේ ගුණාත්මක වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අවසන් ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි. ඔබ අපි වෙලාවත් સમાප්තයි. ඒ නිසා මේ වෙන කාට හරි තියෙනවනම් ප්‍රශ්න ඉර දෙන්න පුළුවන්. නැත්නම් අපි මෙතනලා සක්මන සඳහා වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් එhmenනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.